ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවල විනීත ස්වාමීන් වහන්සේ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 සමනං හෝති සන්තාවාචාච්ච කම්මච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසංතස්ස තාදිනෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනේ දේශනා කරවදාල කුද්දක නිකායේ ධම්මපදයට අයිති අරහන්ත වර්ගයේ ඊතා වටිනා ගාථා රත්නයක් මම මාතෘකාව වශයෙන් යොදාගත්තේ. ඒ ගාථා රත්නය මුල් කරගෙන මේ පවත්වන ධර්ම දේශනාව ඔබ සියලු දෙනාම ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ශ්‍රවණය කරන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ දෙලොව දියුණුව සඳහා දේශනා කරවදාළ උතුම් ධර්මයක් කියන හැඟීම හිතේ ඇති කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මේ බණ ඇසීම තුලින් ඔබට ඔබේ මෙලොව දියුණුව සඳහාත් පරලොව දියුණුව සඳහාත් අවශ්‍ය කරන දහම් උපදේශ අවවාද අනුශාසනා රාශියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තියෙනවා ලෝකයේ තියෙන උතුම්ම ඖෂධය ධර්මය කියලා. ධම්මෝසද සමන්නත්ති ඒතං පිවත වික්කවේ කියලා මහණෙනි මේ ලෝකයේ තියෙන උතුම්ම ඖෂධය බෙහෙත ධර්මයයි. ඒ පානය කරන්න කියලා. නිසා ඔබත් මේ සූදානම් වන්නේ ඒ ලෝකයේ තියෙන උතුම්ම ඖෂධය එහෙම නැත්නම් සසර දුක නැමැති රෝගයට පිළියම බෙහෙත බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මයෙන් බිඳක් සවන් දෙන්නයි කියන හැඟීම හිතේ ඇති කරගන්න. ඔබ දන්නවා මේ මොහොත වන විට අපිට ඉතාමත් හිතවත් රාජ්‍යයක් වන චීනේ කොරෝනා වෛරසය කියන රෝගයට ලක් වෙලා දහස් සංඛ්‍යාත පිරිසක් ඒ රෝගයට ගොදුරු වෙලා දුක් විඳිනවා. ඒ වගේ විශාල පිරිසක් මේ වන විට මරණයටපත් වෙලා තියෙනවා. ඒ වගේම මුළු ලෝකයේ මේ රෝග බියෙන් ත්‍රාසයට බයටපත් වෙලා තියෙන අවස්ථාවක්. එනිසා මම ප්‍රාර්ථනා කරනවා මේ සිද්ධ කරන ධර්ම දේශනාවේ ආනිසංසයෙන් ශක්තියනොත් ඒ වගේම බුද්ධ ආදී රත්නත්‍රේ ආශිර්වාදේනොත් ඒ චීනේ චීන රටේ ජනතාවට වැළඳිලා තියෙන ගොදුරු වෙලා තියෙන රෝග පීඩාව ඉතාම ඉක්මනින් දුරීභූත වෙලා ඒ රෝග බයෙන් පෙළෙන ජනතාවට සිතක් සාන්තියක් ලෝකවාසී සියලු දෙනාට වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අපි දන්නවා බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මේ වගේ රෝග පීඩා තිබිච්ච බව වන පොතේ සඳහන් වෙනවා. කුම්භඝෝෂක කතා ජාත කතාවේ අහිවාතක රෝගය කියලා ඒ වගේ දරුණු රෝගයක් ගැන සඳහන් වෙනවා. ඒ වගේම විශාලා මහනුවර අපි දන්නවා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ කාලේ තුම්බිය කියලා දුර්භික්ෂ බය රෝග බය අමනුෂ්‍ය බය කියන මහා උපද්‍රව තුනක් ඇති වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේගේ මේ ධර්ම ශක්තිය නිසා ඒ රෝග පීඩාවන්ගෙන් ඒ විශාල මහනුවර බේරගන්න පුළුවන් වෙච්ච බව විශේෂයෙන් රතන සූත්‍රයේ දේශනා කිරීම තුළින් ඒ ත්‍රිවිධ උපද්‍රව වලින් බේරා ගැනීමට හැකි වූ බව අපි දන්නවා. ඒ නිසා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා මේ බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් ඒ වැළඳී තියෙන රෝග පීඩා ආදී සියල්ල දුරීභූත වේවා කියලා. ඉතින් මම අද මාතෘකා කරගත්තේ රහතන් වහන්සේ පිළිබඳව රහතන් වහන්සේ කෙනෙක් කෙබඳුද කියන එක ඔබට පැහැදිලි කරලා දෙන්න. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක එක්තරා කුඩා ස්වාමින් වහන්සේ නමක් හත් අවුරුදු වයස ඇති රහතන් වහන්සේ නමක් නිමිති කරගෙනයි මේ ගාථාව දේශනා කළේ. මේ ගාථාව තමයි සන්තං තස්ස මනං හෝති සන්තා වාචාච කම්මච සම්මදඤ්ඤා විමුක්තස්ස උපසන්තස්ස තාදිනෝ කියන ගාථාව. රහතන් වහන්සේගේ මනස ඊටාම සාන්තයි. සන්තං තස්ස මනං හෝති. රහතන් වහන්සේගේ හිත ඊටාම සංසුන් සාන්තයි. එහෙම වෙන්න හේතුව තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ ලෝභ ද්වේෂ මෝහ එහෙම නැත්නම් රාග දෝෂ මෝහ කියන කෙලෙසුන් සම්පූර්ණයෙන්ම නැති කරපු කෙනා. රහතන් වහන්සේගේ හිතේ රාගයේ බිඳක්වත් නැහැ රාගක්ඛය. ද්වේෂයේ තරහ බිඳක්වත් නැහැ. දෝසක්ඛය. ඒ වගේම මෝඩ මෝඩකම බිඳක්වත් නැහැ මෝහක්ඛේ රාග ද්වේෂ මෝහ කියන කෙලෙසුන් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම නැති කරපු නිසා උන්වහන්සේගේ මනස ඊටාම සාන්තයි පිරිසිදුයි. එනිසා මනසේ තිය අපි කාගෙත් තියෙන පෘථග්ජන අපි කාගෙත් තියෙන ඒ බරපතල අකුසල මුල් තුන රාග දෝෂ මෝහ නැත්තම් අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි කියන මේ කෙලෙස් මුල් තුන සම්පූර්ණයෙන්ම රහතන් වහන්සේ ඉවත් කරලා තියෙනවා ෂේ කරලා තියෙනවා රහතන් වහන්සේගේ මනස ඊ타ත්ම සාන්තයි සංසුන් සන්තං තස්ස මනං හෝති ඒ වගේම රහතන් වහන්සේගේ මුයින් පිට වෙන වචනත් ඒ වගේම පිරිසිදුයි සාන්තයි. සන්තා වාචාච පෘථග්ජනායගේ මුයින් පිට වෙන වචන වගේ නෙමෙයි රහතන් වහන්සේගේ මුයින් පිට වෙන වචන ඊටාම සාන්තයි පිරිසිදුයි ඒ මොකද රහතන් වහන්සේගේ මුයින් කවදාවත් බොරුවක් පිට වෙන්නේ නැහැ කියන්නේ කේලමක් කියන්නේ නැහැ ඒ වගේම රහතන් වහන්සේ උපදූපයක් කියන්නේ නැහැ. ඒ වගේම පරුස වචන කියන්නේත් නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ මුවින් පිට වෙන වචන බොහොම පිරිසිදුයි, අර්ථවත්, සාන්තයි. සන්තා වාචාච. ඒ වගේම ශ්‍රාතන් වහන්සේ කරන ක්‍රියාත් ඊටාම පිරිසිදුයි. සන්තා වාචාච කම්මච්ච. උන්වහන්සේ සිද්ධ කරන සියලු කර්ම පිරිසිදුයි. පෘ탁ජන අයාතින් සිද්ධ වෙන ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර කියන කිසිම අකුසලයක් උන්වහන්සේගෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඊටාම් පිරිසිදුයි. සන්තා වාචාච කම්මච. ඒ වගේම රහතන් වහන්සේ සම්මදඤ්ඤා රහතන් වහන්සේ කියන එක්කෙනා මනාකොට ලෝකේ අවබෝධ කරගත යුතු සියල්ල අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ අවබෝධ කරගatiya යුතු සියල්ල කියලා කියන්නේ මොනවද? චතුරාර්ය සත්‍යය. දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග කියන. මේ ලෝකයේ තියෙන දුක පිළිබඳව උන්වහන්සේ වටහාගෙන තියෙනවා, අවබෝධ කරගෙන තියෙනවා. ඒ දුකට හේතුව තෘෂ්ණාවය කියන එක තේරුම් අරන් තියෙනවා. රහත් වෙනකොටම. ඒ දුක නැති කිරීම නැති කිරීමෙන් තමයි පරම සුවේ නිවන ලබා ගන්න කියන එක උන්වහන්සේ තේරුම් අරන් තියෙනවා. ඒ දුක නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේ අවබෝධ කරගෙන තියෙන සම්ම දඤ්ඤා කියලා කියන්නේ චතුරාර්ය සත්‍යය උන්වහන්සේ මනමින් දන්නවා. රහතන් වහන්සේගේ ස්වરૂපය. ඒ වගේම රහතන් වහන්සේ විමුක්තස්ස මේ ලෝකේ පෘථග්ජන අපිට තියෙන සියලු දුක් වලින් උන්වහන්සේ නිදහස්. අපිට තියෙන කිසිම දුකක් පෘථග්ජන අපිට තියෙන කිසිම දුකක් උන්වහන්සේට නැහැ. මේ ලෝකයේ තියෙන අපිට තියෙන ප්‍රධානම දුක් තමයි ජාති, ජරා, ව්‍යාධි, මරණ. ඉපදීම උන්වහන්සේ අවසන් කළා තියෙනවා. දා නැවත ඉපදීමක් උන්වහන්සේගේ නැහැ. ඒ වගේම ත්‍ඥන අපි ඉපදිච්ච හැම කෙනෙක්ම ඉපදිච්ච මොහොතේ සිට වයසට යනවා. නාකි වෙනවා. ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙනවා. රහතන් වහන්සේට ඒ දුක නෑ එහෙම වෙන්නේ නෑ. රහතන් වහන්සේ. ඊළඟට රහතන් වහන්සේට මේ ලෝකේ අනිත් අපි කාටත් තියෙන ලෙඩ දුක් පිළිබඳ ගැටලුවකුත් නෑ. ඒ ව්‍යාධීනොත් උන්වහන්සේ නිදහස්. ඒ වගේම රහතන් වහන්සේ මරණ බයිනුත් නිදහස් මරණයනුත් නිදහස්. නිසා මේ ලෝකේ අපිට තියෙන ওই ජාති ජරා ව්‍යාධි මරණ කියන සියලු දුක් හිරහැර වලින් රහතන් වහන්සේ නිදහස් විමුක්තස්. ඒකෙන් අදහස් වෙන්නේ දැන් රහතන් වහන්සේ රාත් උනාට පස්සේ නාකි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. රහතන් වහන්සේත් වයසට යනවා. ඒ වගේම රහතන් වහන්සේත් රහත් වුණාට පස්සේ ලෙඩ දුක් හැදෙන්නේ නැහැ කියන එක නෙමෙයි උන්වහන්සේටත් ලෙඩ දුක් හැදෙනවා. හැබැයි රහතන් වහන්සේ මැරෙන්නේ නැහැ රහතන් වහන්සේලා. පෘථග්ජන අපි මැරෙන්නේ රහතන් වහන්සේ නිවෙනවා පිරිනුවම් පානවා. රහතන් වහන්සේ පිරිනුවම් පානවා. එතකොට දැන් රහතන් වහන්සේ ලෙඩ වෙනවා වයසටපත් වෙනවා මරණය තමයි පිරුණම් පානවා කියලා කියන්නේ. පෘථග්ජන අපේ රහතන් වහන්සේ අතර වෙනස තමයි පින්නතුනේ අර සෝවාන් ඵලයටපත් වෙනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ඒ සංයෝජන ධර්ම සම්පූර්ණයෙන්ම ඉවත් වෙන විට ඡය කරනකොට රහතන් වහන්සේ මමය කියන ආත්ම දෘෂ්ටිය ඉවත් වෙනවා. අපිට තියෙන මමේ කියන හැඟීම රහතන් වහන්සේගේ නැහැ. ඒකට මම කියන තැනැත්තෙක් පිළිබඳව රහතන් වහන්සේගේ විශ්වාසයක් නැහැ. රහතන් වහන්සේ මම කියන එක නැති කරලා තියෙනවා. නිසා උන්වහන්සේ වයසට ගියාට උන්වහන්සේ ඒකට සම්බන්ධයක් නැහැ. ශරීරයක් වයසට යනවා. පංචස්කන්ධයක් වයසට යනවා. ශරීරයක් ලෙඩ වෙනවා. ශරීරයක් මරණයටපත් වෙනවා. එතන සහතන් වහන්සේ ඒකට කිසිම සම්බන්ධයක් නැහැ. ඒ මොකද සක්කාය දිට්ඨිය කියන එක සෝවාන් වෙන විටම උන්වහන්සේගෙන් ඉවත් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේට පු탁ජන මේ ලෝකයේ සත්‍යයට තියෙන ඒ ජාති ජරා ව්‍යාධි මරණ කියන සියලු බයෙන් සියලු කරදර වලින් උන්වහන්සේ නිදහස් සම්මදඤ්ඤා විමුක්තස්ස උපසාන්තස්ස රහතන් වහන්සේ ඊ타ත්ම සාන්තයි උපසාන්තයි ඒ සාන්ත වෙන්න හේතුව උන්වහන්සේගේ හිතේ කිසිම කෙලෙසයක් රාග ద్వේෂ මෝහ ආදී කිසිම ක්ලේශයක් උන්වහන්සේගේ හිතේ නැහැ උපසාන්තස්ස තාදිනෝ තාදිනෝ කියලා කිවි රහතන් වහන්සේට කියන නම මේ ලෝකයේ සියලු දෙනාට මුහුණ පාන්න තියෙන ලාභ, අලාභ, යස, අයස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන මෙන්න මේ අටේදී රහතන් වහන්සේ සැලෙන්නේ නැහැ. කම්පාවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේ තාදිනෝ කියලා රහතන් වහන්සේට කියනවා. ඉතින් මෙන්න මේ ලක්ෂණ රහතන් වහන්සේ තුල තියෙනවා. උන්වහන්සේගේ මනස ඊටාම සංසුම් සාන්තයි වචන බොහොම සාන්තයි පිරිසිදුයි ක්‍රියා බොහොම පිරිසිදුයි උන්වහන්සේ මේ ලෝකයේ තියෙන ප්‍රධානම සත්‍ය ලෝකයේ තියෙන ප්‍රධානම සත්‍ය මැනීම වටහාගෙන තියෙන සම්මදඤ්ඤා ඒ වගේම සියලු දුක් කරදර වලින් උන්වහන්සේ නිදහස් විමුක්තස ඒ රහතන් වහන්සේ මෙබඳුය කියන එක බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවක හත් අවුරුදු වයස ඇති රහතන් වහන්සේ කෙනෙක් අරබයා තමයි දේශනා කළේ. මේ නිදාන කතාව මම කෙටියෙන් ප්‍රකාශ කරන්නම්. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා කොසඹෑනුවර වැසි එක්තරා ස්වාමීන් වහන්සේ නමක් තිස්ස කියන හාමුදුරු නමක් උන්වහන්සේ එක්තරා ප්‍රදේශයකට ගිහිලා වස් වැසුවා. වස් කාලේ වස් සමාදන් වෙලා එක්තරා දායක මහත්මියගේ ආරාධනාවෙන් ඒ වස් කාලේ තාම හොඳට ගත කළා වස් වැසුවා. වස් කාලය අවසන් වුණාට පස්සේ මේ හාමුදුරන්ට පැහැදිච්ච මේ දායක මහත්මයා තමන්ගේ දරුවෙක් පූජා කළා මේ හාමුදුරන්ට ශිෂ්‍යෙක් විදියට මහාන කරගන්න. පත්තැවිරිදි දරුවෙක් පූජා කළේ දරුවත් බොහොම කැමැත්තෙන් ස්වාමින් වහන්සේ ළඟට ආවේ. ඒ දරුවා පූජා කළා ශාසනයට හාමුදුරන්ට මහාන කරගන්න කියලා. හාමුදුරුවෝ බොහොම සන්තෝෂ වෙලා මේ දරුවා මහාන කරගත්තා. දරුවා මහාන කරගන්න වෙලාවේදී අර කෙස් කපලා පොඩි දරුවෙක් මහාන කරනකොට කෙස් ටිකක් අතට දෙනෝනේ භාවනාවක් කරන්න කියලා ප්‍රත්‍යපංචකය කියලා. ඒ කියන්නේ පිළිකුල් භාවනාව කේසාලෝමාන කාදන්තා තචෝ කියලා ওই භාවනාව කරනකොටම මේ පෙරපින් ඇති මේ කුඩා දරුවා සකල ක්ලේශයන් ප්‍රහීන කළ රහත් භාවයටපත් වුණා. මේ හත් අවරිද්ද දරුවා මහාන කරන විටම හිසකෙස් බාන අවස්ථාවේදීම මේ ශරීරයේ තියෙන පිළිකුල් ස්වභාවය අවබෝධ කරගෙන රහත් භාවයටපත් වෙනවා. ඉතින් මේ දරවා රහත් වෙච්ච බව මේ ස්වාමීන් වහන්සේ ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ. ලොකු හාමුදුරුවෝ රහත් වෙලා නැහැ. ලොකු හාමුදුරුවෝ දන්නේ නැහැ ශිෂ්‍ය නම රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් ශිෂ්‍ය නම හරිම කීකරුයි. පොඩි හාමුදුරුවෝ හරිම කීකරුයි. ඔය කියාපු ලක්ෂණ තිබුණා. බොහොම සාන්තයි. වචන ඒ වගේම ක්‍රියා ගමන බිමන බොහොම සාන්තයි. ගුරු හාමුදුරන්ට බොහොම හොඳට සලකනවා, අප උපස්ථාන කරනවා. තාමත්ම කීකරුව මේ හාමුදුරුව කටයුතු කරනවා. මේ පොඩි හාමුදුරුව. ඉතින් වස් කාලේ ඉවර වෙලා බුදුහාමුදුරුව ළඟට ගිහිල්ලා මේ ගෝලයා පෙන්වන්න මට බොහොම හොඳ බොහොම හිතවත් සංවර ශිෂ්‍යයෙක් ලැබුණා කියලා බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා පෙන්නන්න මේ ස්වාමින් වහන්සේ මේ ගෝලයාත් එක්ක දැන් යනෝ පයින් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවනාරාමෙට හොයාගෙන පයින් යනවා කොමාරේ එදා යආගන්න බැරි වෙලා රෑ වුණා රෑ වෙලා එක්තරා ආරාමයක රාත්‍රී ලැබුම් ගත්තා ඉතින් ඒ ලැබුම් ගත්තට පස්සේ ආරාමේ දැන් ලොකු හාමුදුරුවන්ට කරන්න තියෙන ආවතියව කටයුතු මේ පොඩි ආන්දරෝ අර පෙරසේම කළා. ඉතින් ඒ වතුර ගිලම්පස ඒ ගිලම්පස ආදී පූජා කළා. ඉතින් හාමුදුරන්ට සැතපෙන්න ආසනයක් එහෙම පිළියෙල කළා. ඒ සියල්ල කළා. ඉතින් දැන් හාමුදුරුව සැතපෙනකොට හාමුදුරන්ට මේ නිින්ද යනකම් පවන්සලමින් ඉන්නවා. මේ ගුරු හාමුදුරන්ට. පවන් අත්තකින් පවන් සලමින් ඉනවා. ලොකු හාමුදුරන්ට නිින්ද ගියා. නිින්ද ගිහිල්ලා මහා රාත්‍රියේ ඇහැරලා බලනකොටත් මේ පොඩි හාමුදුරුවෝ ඒ ඇඳ ළඟ පවන් සලමින් ඉන්නවා. ඉතින් ලොකු හාමුදුරුවෝ නිකන් පොඩි කේන්තියකින් වගේ ඇයි නිදාගන්නේ නැත්තේ මොකද මේ ගිහිල්ලා නිදාගන්න කියලා නිකන් අතගස් අතින් මේ අතගසා දැම්මා. එතකොට අර පවන් අත්ත ගිහිල්ලා මේ පොඩි හාමුදුරුවන්ගේ ඇහි වැදුනා. ඇහැ වැදලා ඇහැ තුවාල වුණා. ඉතින් ඇහැතුවා ලැබුණා. ඉතින් කඳුළු ගලන්න පටන් ගත්තා. දැන් ඉතින් ලොකු හාමුදුරුවෝ දැන් උදේ නැගිටට පස්සේ ඇහි මේ බොහොම වේදනාවයි කඳුළු ගලනවා. නමුත් අර උදේට ලොකු හාමුදුරුවන්ට කරන්න තියෙන ආවතේ පොඩ්ඩක්වත් අඩුකලේ නෑ උණු වතුර ගෙනල්ලා දෙනවා මූණ හොදන්න දෙහැට ගෙනල්ලා දෙනවා දානි සකස් කරන ඒ සියල්ලම කළා. ඉතින් දැන් උණු වතුර එක ගෙනල්ලා දුන්නේ තනි අතේ. අනිත් අතේ මෙහෙම ඇහැ අල්ලගෙන. එතකොට මේ ලොකු හාමුදුරුවෝ කල්පනා කරා මෙච්චර මේ මගේ කීකරු ශිෂ්‍යයා අද මොකද මේ තනි අතින් මේ මේ වතුර පිළිගන්නානේ සාමාන්‍යයෙන් ලොකු හාමුදුරුවන්ට යමක් පූජා කරනකොට හාමුදුරු කෙනෙකුට වැඩි හිටියෙකුට අම්මට තාත්තට යමක් දෙනකොට පූජා කරනකොට අත් දෙකින්නේ පූජා කරන්නේ. ඉතින් මේ දවසේ එක තනි අතින් පූජා කරනකොට මොකද කියලා ඇහුවම මේ විස්තරේ කිව්වා ඊ රාත්‍රියේ මෙහෙම වුණා කියලා. ලොකු හාමුදුරුවා රාත්ත ගසා දානකොට මෙහෙම ඇහැතුවාල වුණා කියලා. ඉතින් ලොකු හාමුදුරන්ට ලොකු කම්පාවක් ඇති වුණා. මන් නිසා නේද මට මෙච්චර හිතවත් මේ රෑ නිින්ද යනකම් මේ පවන් සලමින් හිටියේ මේ පොඩි නමගේ මේ ඇහැතුවාලුනේ මන් නිසා නේද කියලා ලොකු කම්පාවක් ඇති වෙලා සමාවත් ඉල්ලුවා. ඉතින් මේ පොඩි හාමුදුරුවෝ සමාවෙන් දෙන්නේ දෙයක් නෙමෙයි වහන්සේ හිතාමතා කරපු දෙයක් නෙමෙයි මේක මේක මගේ පෙර අකුසල කර්මයක් වෙන්නේ නැති කියලා. ඉතින් එහෙම මේ ඒ නිසා ලොකු හාමුදුරුවෝ ගැන හිත නරක කරගන්න එපා කියලා ලොකු හාමුදුරන්ටත් එහෙම කියලා දැන් ඉතින් බුදුහාමුදුරුවෝ ළඟට ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ ආගිය තොරතුරු අහලා ඉතින් මේ කොහොමද කියලා මේ බුදුහාමුදුරන්ට මේ ගෝලයා හඳුන්වා දුන්න මට හොඳ ශිෂ්‍යෙක් හොඳ ශිෂ්‍ය නමක් ගෝල නමක් බොහොම සංසුන් සංවර කීකරු ඊ타ත්ම නිමිච්ච තැම්පත් ශිෂ්‍යෙක් ලැබිලා තියෙනවා කියලා බුදුහාමුදුරන්ට මේ ශිෂ්‍ය නම පෙන්වුවා. ඒත් මේ ශිෂ්‍යයාගේ ಗುಣ කියන්න පටන් ගත්තා. මෙහෙමයි මෙහෙමයි. මෙන්න මෙහෙම දෙයක් වෙලා මගේ අතින් ඊ රාත්‍රියේ මෙහෙම දෙයක් සිද්ධ වෙලා ඒකටවත් චුට්ටක්වත් කේන්තියක් ගත්තේ නැති. එන්නේ ඒ වගේ ශිෂ්‍යෙක් කියලා බුදුහාමුදුරන්ට හඳුන්වා දුන්නට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී තමයි ප්‍රකාශ කළේ රහතන් වහන්සේලා ඔය විදියයි කියලා. රහතන් වහන්සේලාගේ ස්වરૂපය මෙන්න මේ විදියයි කියලා. මොන විදියද? සන්තං තස්ස මනං හෝති. බොහෝම සංවර සංසුන් පිරිසිදු මනසක් තියෙන රහතන් වහන්සේට. ඒ නිසා කේන්තියන්නේ නැහැ. කේන්තියන්නේ නැත්නම් මොකද? උන්වහන්සේ රාගය නැති කළා, ద్వේෂය නැති කළා. මොහේ නැති කරලා බොහොම හොඳ මනසක් තියෙනවා රහතන් වහන්සේට. ඒ වගේම රහතන් වහන්සේ භාවිතා කරන වචනත් බොහොම සාන්තයි පිරිසිදුයි. සන්තා වාචාච කම්මච. ඒ වගේම රහතන් වහන්සේගේ වැඩත් බොහොම ක්‍රියාවනුත් බොහොම පවිත්‍රායි. රහතන් වහන්සේ කියලා කියන්නේ මුළු චතුරාර්ය සත්‍යෙම වටහාගත් අවබෝධ කරගත්තා. තැනැත්තා ඒ වගේම සියලු දුක් වලින් නිදහස් වෙච්ච තැනැත්තා නිසා උන්වහන්සේ තාමත්ම උපසාන්තයි. උන්වහන්සේ මේ ලෝකේ තියෙන අර අටලෝ දහමින් කම්පා වෙන්නේ නැති කෙනෙක් කියලා අර හාමුදුරුවන්ට මතක් කළා රහතන් වහන්සේලා මේ පදුවේ කියලා. ඉතින් අන්නේ වෙලාවේදී තමයි උන්වහන්සේ දැනගත්තේ තමන්ගේ ශිෂ්‍ය නම රහත් වුණා කියලා. ඉතින් මේ රහතන් වහන්සේ පිළිබඳව ඒ බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් දේශනා කරපු ඒ ධර්මය ශ්‍රවණය කරපු අර ලොකු හාමුදුරුවොත් ඒ වෙලාවේදීම සකල ක්ලේශයන් ප්‍රහීන කළා රහත් භාවයට පත් වුණා පත් වුණා. ඉතින් ලොකු හාමුදුරුවෝ තහත් උනේ අර ශිෂ්‍ය නාම පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේශනාවට මේ ගාථාවෙන් දේශනා කරපු දේශනාව සමන් දීමෙන්. ඉතින් මේ රහතන් වහන්සේ පිළිබඳව විස්තරයක් තමයි මම මේ ප්‍රකාශ කළේ. ඒ වගේම ඒ ධම්මපදයේම අරහන්ත වර්ගයේම තවත් රහතන් වහන්සේ පිළිබඳ විස්තර සඳහන් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව පඨවි සමෝ නෝ විරුජ්ජති ඉන්දකී ලූපමෝ තාදි සුබ්බතෝ රහදෝව අපේත කද්දමෝ සංසාරා නබවන්ති තාදිනෝ එක්තරා අවස්ථාවක බුදුහාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවෝ පිළිබඳව මේ අගය කරපු අවස්ථාවක සැරියුත් හාමුදුරුවෝ කෙබඳුද කියලා අගය කරපු අවස්ථාවක දේශනා කරපු ගාථාවක් තමයි ඒකේ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ කෙබඳුද කියලා. රහතන් වහන්සේ හරියට මහ පොළොව වගේ. පට්ඨවි සමෝ පොළොවට මහ පොළොවට සමාන කරලා තියෙන්නේ. ඒ මොකද? මහ පොළොවට පින්නතුනේ කොච්චර හැරුවත් කොච්චර රිද්දුවත් කොච්චර කුණු අපද්‍රව්‍ය දැම්මත් ඒ වගේම කොච්චර හොඳ දේවල් දැම්මත් මහ පොළොව කම්පා වෙන්නේ නැහැ. මහ පොළොව සැලෙන්නේ නැහැ. රහතන් වහන්සේත් අන්න ඒ වගේ. පඨවි සමෝ නෝ විරුජ්‍යති. මහ පොළොවට හොඳ දේවල් දැම්මත් නරක දේවල් දැම්මත් හැරුවත් මොනවා කළත් මහ පොළොව සැලෙන්නේ වගේ විරුද්ධ වෙන්නේ වගේ රහතන් වහන්සේත් ඒ බඳුයි මහ පොළොවට උපමා කරලා තියෙනවා. ඒ වගේම රහතන් වහන්සේ උපමා කරලා තියෙනවා වතුරට ජලයට. වතුරට කුණු දැම්මත් ගඟට ගහගෙන යනවා. මල් දැම්මත් ගහගෙන යනවා විරුද්ධ වෙන්නේ. වතුරට රහතන් වහන්සේ උපමා කරලා තියෙනවා. ඊළඟට පින්නතුනි රහතන් වහන්සේ ගින්දරටත් උපමා කරලා තියෙනවා. ගින්දරට මොනවා දැම්මත් පිච්චෙනවනේ. කුණු දැම්මත් පිච්චෙනවා. ඒ වගේම හොඳ දේවල් දැම්මත් පිච්චෙනවා. මොනවා දැම්මත් පිච්චෙනවා. ගින්දරටත් රහතන් වහන්සේ උපමා කරලා තියෙනවා. මොකද ඒ ගින්දරට මොනවා දැම්මත් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම පඨවි ආපෝ තේජෝ වායෝ වාතේටත් දැන් වාතේනොත් සුවඳත් අරගෙන යනවා ගඳත් අරගෙන යනවා. ගඳත් වාතයට මිශ්‍ර වුණයි කියලා වාතය විරුද්ධ වෙන්නේ නැහැ. සුවඳ කියලා විරුද්ධ වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ සතර මහා භූතයන්ම රහතන් වහන්සේට උපමා කරලා තියෙනවා. මහා පොළව, ජලය, පඨවි, ආපෝ, ගින්දර, ඒ වගේම මේ වාතය. ඒ වගේම තවත් මේ ගාථාවෙන් සඳහන් ඉන්ද කීලූපමෝතාදි සුබ්බතෝ ඉස්සර ඉන්දියාවේ නගරවලට ඇතුල් වෙන තැන මහා ශක්තිමත් කණුවක් හිටවලා තියෙනවා නගරයට ඇතුල් වෙන තැන ඒ කණුවට කියනවා ඉන්ද්‍රකීලය කියලා ඉන්ද්‍රකීලය ඒ ඉන්ද්‍රකීලය මොනතරම් කුණාටුවක් දරුණු හුළඟක් හැමුවත් ඒ ඉන්ද්‍රකීලය හෙල්ලෙන්නේ නැහැ රහතන් වහන්සේත් ඒ වගේ රහතන් වහන්සේත් ඉන්ද්‍රකීලයට සමාන කරලා තියෙනවා. ඒ මොකද රහතන් වහන්සේ සැලෙන්නේ නැත්තේ අටලෝ දහමින්. ලාභ, අලාභ, ආයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක් කියන අටලෝ දහමින් රහතන් වහන්සේ කම්පා වෙන්නේ නැහැ. ඒ වගේම රහතන් වහන්සේගේ හිත පිළිබඳව කියනවා රහදෝව අපේත කද්දමෝ රහදෝව අපේත කද්දමු. රහතන් වහන්සේගේ හිත හරියට මඩ ඉවත් කරපු ජලාශයක් වගේ. මඩ ඉවත් කරපු ජලාශයක් වගේ. මඩ ඉවත් කළාම ජලාශේ වතුර බොහොම පැහැදිලිව පේනවා. වතුර බොහොම පැහැදිලිව පේනවා. මඩ සහිතනම් ජලාශයක කැලැත්තුනාම පැහැදිලිව පේන්නේ නැහැ. කෙලෙස් සහිත එක්කෙනාගේ හිත මඩ සහිත ජලාශයක් වගේයි. රාතන් වහන්සේගේ හිත මඩ ඉවත් කරපු ජලාශයක් වගේ. රහදෝව අපේත කද්දමු. ඒ වගේම එබඳු රහතන් වහන්සේලාගේ සංසාර රහතන් වහන්සේලාට එබඳු සංසාරා නබවන්තිතාදීනෝ සසර නැවත පැවැත්මක් නැහැ. සංසාරාන බවන්තිතාදීනෝ. ඒ මොකද හිතේ සියලු කෙලෙසුන් සම්පූර්ණයෙන්ම ඉවත් කරලා තියෙන්නේ. සියලු කෙලෙසුන් ශේ කරපු රහතන් වහන්සේලාට නැවත පැවැත්මක් නැහැ. ඉතින් රහතන් වහන්සේ පින්නතුනි රහත් වෙන වෙලාවේදී ඒ වෙලාවේදී කරන්නේ සිද්ධ වෙන්නේ ක්ලේශ පරිණිරවාණය. සියලු කෙලෙසුන් නැති කිරීම. දැන් බුදුහාමුදුරුවෝ ඒක බෝධිය මුලදී එදා බුද්ධ ගයාවේදී වෙසක් පුර පසළොස්වක පොහේ දවසේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සම්බුද්ධත්වයට පත්වෙච්ච වෙලාවේ තමයි නිවන උන්වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ අවබෝධ කරගත්ත නිවනට කියනවා සෝපදිශේෂ නිර්වාණය කියලා. සෝපදිශේෂ නිර්වාණය. ක්ලේශයන් සම්පූර්ණයෙන්ම අවසන් කළා ප්‍රහීන කළා ක්ලේශ පරිනිර්වාණය ක්ලේශයන් ප්‍රහීන නමුත් පංචස්කන්ධය තියෙනවා පංචස්කන්ධය තියෙනවා එතකොට බුදුහාමුදුරුව නිවන මුලින්ම දැක්කේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟදී සකල ක්ලේශයන් ප්‍රහීන කරලා බුද්ධත්වයට පත් වෙච්ච වෙලාවේ තමයි නිවන් අවබෝධ කරගත්තේ. උන්වහන්සේ අවුරුදු 45ක්ම නිවන් සැපේ තමයි ජීවත් වුනේ. නිවනේ තමයි ජීවත් වුනේ අවුරුදු 45ක්ම. එදා මල්ල රජ දරුවන්ගේ උපවර්තන කියන සල්ලිවෙනේදී පිරිනුවම් පෑමෙන් පස්සේ තමයි උන්වහන්සේ ඒ පිරිනුවම් පෑමට කියන මොකක් කියලාද? අනුපදිශේෂ නිර්වාණය. මේ පංචස්කන්ධේනොත් උන්වහන්සේ නිදහස් වුණා. එතකොට රහතන් වහන්සේ රහත් වෙච්ච සියලු කෙලෙසුන් නැති කරපු මොහොතේ සිට උන්වහන්සේ නිවන් දැක්කා නිවන ජීවත් වෙන්නේ. පරිණිරවාණයෙන් පස්සේ තමයි උන්වහන්සේ සම්පූර්ණම නිවන අවබෝධ උන්වහන්සේ නිවන සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්නේ ක්ලේශ පරිණිරවාණයෙන් පස්සේ. නමුත් නිවන සැප සම්පූර්ණයෙන් විඳින්නේ මේ පංචස්කන්ධේනොත් නිදහස් වුණාට පස්සේ. සරියුත් හාමුදුරුවෝ එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඉදිරියේ තමන් වහන්සේ හඳුන්වා දුන්නා. ඒ වෙලාවේ තමයි බුදුහාඳුරු මේ ගාථාව සරියුත් හාමුදුරු පිළිබඳව මේ දේශනා කළේ. ඒකෙදි උපමා 9කින් තමන් වහන්සේ කොයි වගේද කියලා හඳුන්වා දුන්නා. ඒ උපමා 9න් කීපයක් දැන් මම කිව්වා නමුත් කියන්න වෙලාව නැහැ. උන්වහන්සේ රහතන් වහන්සේ තමන්ගේ ශරීරය පිළිබඳව හිතන ආකාරය, දකින ආකාරය මේ උපමා වලින් පෙන්වනවා. මම ඒ උපමාව දෙකක් කියන්නම්. උන්වහන්සේ දා ප්‍රකාශ කරපු මේ පංචස්කන්ධය රහත් වුණාට පස්සේ රහතන් වහන්සේ දකින්නේ කොහොමද කියලා. මෙන්න මේක උපමාවක් තමයි යම්කිසි මිනිස්සෙක් හිල් වෙච්ච හැලියක හිල් වෙච්ච ලොකු වාජනයක කුණු වෙච්ච මස් ගොඩක් දාගෙන කුණු වෙච්ච මස් ගොඩක් හිල් වෙච්ච වාජනයක දාගෙන ඔලුවට තියාගෙන ඇවිදිනවා මොකද එතකොට වෙන්නේ? අර කුණු වෙච්ච මස්වල ඕජාව කුණු ගඳ ගහමින් ඔළුවේ ඉඳලා ඇඟ පුරාම මූණේ, කටේ, ඇස්වල, අත්වල, රෙදිවල සේරම ගෑවෙනවා. එතකොට මේ මිනිස්යාට ඇතිවෙන හැඟීම මොකද්ද? ඊ타මත්ම පිළිකුලක් ඇති වෙන්නේ. ඊ타මත්ම පිළිකුලක් ඇති වෙන්නේ. ඉල් වෙච්ච හැලියක කුණු මස් ගොඩක් උස්සගෙන යනවා. සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කරන ස්වාමීනි මට මේ පංචස්කන්ධය අරගෙන එහාට මෙහාට ඇවිදිනකොට මට දැනෙන්නේ අන්න අර මනුස්සයාට දැනෙන හැඟීම. අර කුණු මස් හැලියක් ඔලුවට තියාගෙන යන මනුස්සයාට ඇතිවන පිළිකුල තමයි මට මේ පංචස්කන්ධය එහාට මෙහාට අරගෙන සක්මන් කරනකොට මට දැනෙන්නේ. අපි එහෙම කුණු ගොඩක් නේද අපි මේ උස්සගෙන එහාට මෙහාට යන්නේ. අර හිල් වෙච්ච හැලියේ සිදුරු තියෙනා වගේ මේ අපේ පංචස්කන්ධයේ අපද්‍රව්‍ය කුණු වැగిරෙන සිදුරු කීයක් තියෙනවද? නමයක් තියෙනවා. නම දොරකින් කුණු ඕජා වැగిරෙමින් පවතින මේ පංචස්කන්ධය තමයි අපි එහාට මෙහාට අරගෙන යන්නේ. රහතන් වහන්සේ දකින්නේ අර විදියට. අපි මේක බොහොම සුබ බොහොම වටිනා වස්තුවක් විදියට දැක්කට සකල ක්ලේශයන් ප්‍රහීන කරපු රහතන් වහන්සේ දකින්නේ අර විදියට මේ කුණු ගොඩක් නේ මේක කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන්නාරු ආදි වශයෙන් තියෙන්නේ. ඒ කුණු ගොඩනේ උස්සගෙන එහාට මෙහාට යන්නේ. ඉතින් සරියුත් හාමුදුරු බුදුහාමුදුරු ඉදිරියේ කියනවා මම ඒ කියන්නේ රහතන් වහන්සේගේ බිඳුවක්වත් මානය නැහැ කියන එක එතනින් අදහස් වෙන්නේ. දැන් මානය කියන එක නැති වෙන්නේ රහත් වුණාට පස්සේ. රහත් වෙනකම්ම මේ සත් අනාගාමී වුණත් මානෙ තියෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච අවිද්‍යා කියන එක පහම නැති වෙන්නේ රහත් වුණාට පස්සේ. එතකොට පංචස්කන්ධය පිළිබඳ රාතන් වහන්සේ සිතන සිතවිල්ල තමයි කුණු මස් සැලියක් උස්සගෙන යනවා. තවත් උපමාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සරියුත් හාමුදුරුවෝ කියනවා තමන් වහන්සේ මේ මේ පංචස්කන්ධය පිළිබඳව දකින්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම. ඊටාම ලස්සන තරුණයෙක් අවුරුදු 20ක 25ක තරුණයෙක් එහෙම නැත්නම් තරුණියක්. බොහොම ලස්සන තරුණයෙක් හෝ තරුණියක් හොඳට නාලා පිරිසිදු වෙලා හොඳ ඇඳුමක් ඇඳගෙන සුගඳ විලවුන් ගල්වලා බොහොම සන්තෝෂයෙන් ඉන්න වෙලාවක කවුරු හරි හොරෙන්ගෙන ඇවිල්ලා එයාගේ කරේ උතන කුණු වෙච්ච ගැරණියෙක් හරි සර්පෙක් හරි අර බොහොම ලස්සන නාලා පිරිසිදු ඉන්න තරුණයාට හෝ තරුණියට මොකක්ද ඇති වෙන හැඟීම? පිළිකුලක් ඇති වෙන්නේ. හිතා ගන්න බැරි පිළිකුලක් ඇති වෙන්නේ. අන්න ඒ වගේ හැඟීමක් ස්වාමීනි මට මේ පංචස්කන්ධය පිළිබඳව මේ ශරීර කූඩුව පිළිබඳව දැනෙන්නේ කියලා සරියුත් හාමුදුරුව බුදුහාමුදුරු ඉදිරි ප්‍රකාශ කළා. එතකොට රහතන් වහන්සේ සකල ක්ලේශයන් ප්‍රහීන කළාට පස්සේ මේ කුණු කය පිළිබඳ හිතන ආකාරය තමයි මම ওই උපමා දෙකෙන් සඳහන් කරේ. ඉතින් රහතන් වහන්සේ පිළිබඳ විස්තරය තමයි විස්තරයක් තමයි මේ ගාථා දෙකෙන් මම පැහැදිලි කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර කුඩා පොඩි හාමුදුරුව පිළිබඳව ඒ ගුරු හාමුදුරුවා සීමිතව සතුටෙන් වෙලා පැහැදිලා හිටියා නමුත් රහත් වෙච්ච බව දැනගෙන හිටියේ නෑ. ඒ කුඩා හාමුදුරුවන්ගේ ಗುಣ බුදුහාමුදුරු ඉදිරියේ ප්‍රකාශ කරපු ආකාරයේ අවස්ථාවේදී තමයි බුදුහාමුදුරුවෝ ඒ ලොකු හාමුදුරුවන්ට මතක් කරලා දුන්නේ රහතන් වහන්සේලාත් ගැහැටි උහුමයි කියලා. එනිසා මේ ගාථාව තුළින් අපි රහතන් වහන්සේ කෙනෙක් කෙබඳුද කියන අවබෝධය ඇති කරගන්නා ගමන් අපිත් කවදා හරි දවසක අපි සියලු දෙනාමත් බලාපොරොත්තු වෙන්නේ ඒ තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකට පැමිණ. ඒ කියන්නේ බුදුපසේ බුදුමහරහත් කියන බෝධියකට පැමිණ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා නිවන් අවබෝධ කරගන්න තමයි අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ කවදා හරි දවසක. ඒ සඳහා මේ රහතන් වහන්සේ පිළිබඳව මේ දේශනා කරපු දේශනාව ඔබ සියලු දෙනාටම හේතු වේවා වාසනාව වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු රහතන් වහන්සේ හඳුන්වා දෙමි. උද්දකනිකායේ ධම්මපදයේ අරහත් වග්ගය ඇතුළු කරගෙන ධර්ම දේශනාව පෙත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කොළඹ බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍යපාද පොත්තේවල විනීත ස්වාමීන්ද්‍රයන් වහන්සේ